බුද්ධික මහත්මයා ප්‍රශ්න තියෙනවද වෙන ප්‍රශ්න නැහැ ස්වාමීන් වහන්සේ කිසිම අවසරයි අපේ අරුණ මනතුංග මහත්මයා අහලා තියෙනවා මේ අනුරාධපුරයේදී සිදු කළ ධර්මදේශනා පටිගත කළාද ඒ සවන් දී හැක්කේ කෙසේද කියලා YouTube එකේ තියෙනවා ජාතික රූපවාහිනියෙන් මම හිතන්නේ i channel එකෙන් ඒක සජීවීව විකාශනය කළා රාත්‍රී එළි වෙනකන් එහි පටිගත කරපු කොටස් වශයෙන් YouTube එකේ තියෙනවා සම්බුදු ගුණ වරුණ කියලා ටයිප් කළාම YouTube එකෙන් ඒ ටික මතු කරගන්න පුළුවන්. ඒක දේශනා කොටස් කීපයක් වශයෙන් දාලා තියෙන එක එක කොටසක අපේ දේශනාවක් තියෙනවා.